එතකොට ඒ වගේ මේ ශාස්ත්‍රෝන් වහන්සේලා ගොඩාක් මේ ලෝකේ ඉඳලා විවිධ ධර්ම දේශනා කළා. ඒ සෑම ධර්මයක් ඉදිරියේම තථාගත ආර්ය ධර්මයේ තමයි ලෙලදුන්නේ. ඇයි මැදුම් පිළිවෙත කියන එක බුදුහාමුදුරු තමයි හොයාගත්තේ. ඒක තථාගතයන් වහන්සේගේ නිර්මාණයක්. උන්වහන්සේ තමයි ඒකේ නිර්මාත්වය ඒක සොයාගත්තේ. මොකද මේ මැදුම් පිළිවෙත මේ ලෝකේ මේ දුක කියලා එකක් තියෙනවා. අත්ත කියලා මතාන යෝගී. සැප කියලා එකක් තියෙනවා. කාමසුකල්ලිකාන යෝගය. දෙකටම අවු වෙන්නේ නැතුව ඉන්න ක්‍රමයක් තියෙනවා. මජ්ක්‍ධිමා පටිපදාන යෝගෝ අන්ත. ඒකත් අන්තයක් තමයි. හැබැයි අර දෙකටම අවු වෙන්නේ නැති අන්තේ. එතකොට දැන් මේ තුනක් තියෙනවා කියලා කියනකොට මේ කාලය තුනක් තියෙනවා. අතීතය කියලා එකක් තියෙනවා. වර්තමානය කියලා එකක් තියෙනවා. අනාගතය. එහෙනම් අතීතාච අනාගතාච පච්චුප්පන්නාච. එතකොට මේ තුනක් නෙමේ ලෝකේ. එතකොට මේ වර්තමානය කියලා කියන්නේ කුමක්ද කියලා බැලුවාම අතීතයටම තමයි වර්තමානය කියලා කියන්නේ. ඒක අර දේශනාවේ මම කියලා නෑ. ඒක එතකොට අර ආනගෙනාට පැටලිලිනේ. ආනගෙනාට තියෙන්න ඕනේ ආර්ය මාර්ගය ගැන පෑදීමක්, පිවිසීමක්, පිළිගැනීමක්. එතකොට එයාට ගැළපෙන විදිහට ඒක කියන්න ඕනේ. අර ගොඩාක් ගැඹුරු දේවල් කිව්වම අරයට තේරෙන්නේ නැතුව තියෙන දේවලුත් අවුල් වෙලා මානසිකව මොකද්ද අප්සෙට් එකක් කරලා දැන් එයාට ඇතිවෙච්ච ප්‍රශ්නේ අපිනේ විසඳන්න ඕනේ. අපි එතන නැහනේ. ඒතර ප්‍රශ්න නැති නොවන විදිහට කියන්න ඕනේ. ඒ නිසා මේ මධ්‍යම ප්‍රතිපදා වෙන්න අතීතයේ වර්තමානයේ ඉන්න එපා කියලා මම දේශනා කළා. ඒක ඇත්ත. ඒ දේශනාවෙම තියෙනවා. දැන් අතීතය දැන් අපේ හාමුදුරුවෝ ඊයේ දානේ වැළඳුවාද? එහෙමයි ස්වාමීනි ඊයේ දානේ වැළඳුවා. දවල් දානේ. ඕ සත්වසයි. ඊයේ දානේ වළඳපු එක අතීත කාලයක්ද වර්තමාන කාලයක්ද කියලා අපි කියන අතීතනේ අපි ඊයේනේ වැළඳුවේ. ඊයේ වැළඳුවා කිව්වොත් අතීතේ. ඊයේ වැළඳුවයි කියලා කියන්නේ කොයි කාලෙද? දැන් මේ කිව්වේ. ඊයේ නෙමෙයි කිව්වේ. එහෙනම් මේ මොහොතේ තියෙනවා නම් දැන් කියපු ප්‍රකාශය දැන් අපි ඒ ඒ වාක්‍ය තුළ තියෙන කාරණාව අයින් කරමු. ඒක තුළ තියෙන කාරණා අතීත මේ ඊයේ දාන ගත්තයි කියන එක අයින් කරලා දැන් ආම්දුර මොනවද කිව්වා මට හරියට ඇහුන්නේ ඒ කියපු ප්‍රකාශය කොයි වෙලේද කියලා. දැන් නේ කිව්වේ. වර්තමානයේ දැන් කිව්වේ නේද අපේ ආනාවර්තන. මොනවද දැන් කිව්වේ? ඊයේ දවල් ඩානි වැළඳුවා කියලානේ කිව්වේ. ඒක වර්තමානද නෑ නෑ. එතකොට දැන් ඒ කියන ප්‍රකාශය දැන් කරන නිසා ඒක වර්තමානය අරක ඇතුළේ තියෙන අර්ථය අතීතය. එතකොට දැන් මං අහුවෙලා තියෙන කියන මොහොතටද ඇතුළේ තියෙන පණිවිඩයටද? පණිවිඩයට. ඒ නිසා මම කියනවා ඒක අතීතයේ එකක්. ඊයේනේ හැබැයි අතීතයක ඊයේ වුණාට දැන් පැය 24කට වඩා ගිහිලා තිබුණාට හැබැයි ඒක කියන්නේ මම දැන් එහෙනම් ඒක වර්තමානයේ මේ භාෂාවත් භාෂාව තුළ ඇතිවෙච්ච වාක්‍යයත් ඒ වාක්‍යය තුළ තියෙන නිර්වචනයක් නේද අපිට අතීතයේද අනාගතයේද කියන තීරණය කරන්නේ හැබැයි අතීත වාක්‍යත් අනාගත වාක්‍යත් කියන්නේ දැන් නම් මේ මොහොතේ නම් ඒකේ 100 හිටියොත් එයා ඉන්නේ වර්තමානයේ බුදුවරුත් අනාගත වාක්‍ය කියනවා බුදුවරුත් අතීතයේ සිදුවීමක් කියනවා ආනන්ද ඒ කාලේ කාශ්‍යප බුද්ධ කාලේ තෝම කතන්දරක් වෙලා තියෙනවා. දැන් බුදුහාඳුරනේ අපි ඔක්කොමට වඩා සෑහෙන අතීතයකට ගිහින් තින්නේ. එච්චර බව ගණනක් යන්න පුළුවන්. කල්පකන බුදුහාඳුරනේ යන්න පුළුවන්. ඇවිල්ලා කියනවා ස්වාමීනි මේ භික්ෂුව කියන දේ මොකවත් අන්න. ආනන්ද මෙයා මෙතන විතරක් නෙමෙයි. ඒ කාලෙත් එයයි මම අනේ ස්වාමීනි ඒ කාලේ කතාව දැනගන්න කිව්වා. ඒ කාලේ අපි වෙලඳාම ගියා. ආ මොකද්ද උනේ බග? එයා හැමදාම කපටිකමින් කල්පනා කළා. එයා ඒ සම්පූර්ණ ඒ කාන්තාර ප්‍රදේශයකට ගිහිල්ලා කොටු වෙලා ඒ අමනුෂ්‍යයන්ට අවුනා. එදත් ඒක තමයි කළේ ආනන්ද කියන දේ ආන්නේ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ නේනම් මේ ලෝකේ ගොඩාක් අතීතේ ඉඳලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ නේනම් ගොඩාක් අනාගතේ ඉඳලා තියෙන්නේ. කාසාව කණ්ඩ කියලා කියන කොච්චර අනාගතේද? එතරත් ඉඳලා බුදුහාමුදුරුවෝ. හැබැයි ඒ හැම දෙයක්ම කියන්නේ දැන් ඉඳලා බුදුහාමුදුරුවෝ ඉඳලා තියෙන වර්තමානයේ. බුදුහාමුදුරුවෝ අතීතයේදී අනාගතයේදී කියලා කාටවත් ඔප්පු කරන්න බෑ. ඒ තථාගතයන් වහන්සේ සෑම මොහොතකම මේ වර්තමානයේ ඉඳලා තියෙන්නේ. හැබැයි අපි මම මේ කියනකොට ඉන්නේ වර්තමානයේ කියන 100 නැතුව අර කියපු කාරණාවත් එක්ක හැදගෙන ගින්. අර වයර් එකක් ඇද්ද බැල්ලුවාම ඒ වයර් එක ඇදගෙන යන මමත් ඇදිලා යනවනේ. ඒ වගේ අරකට එක ගින් මම. ඒක අතීතයේ එකක් වෙන්න පුළුවන්. හැබැයි කියන්නේ දැන්නේ ඒ කියන දැන් කියන එකට 100 තිබ්බාම ඒක වර්තමානයේ කියන කාරණාව තව වෙන්න තියෙන එකක්. නමුත් කියන්නේ දැන්නේ දැන් කියන එකට 100 පීටවුවාම අර කාරණාව වර්තමාන එකක්. එයා ඉන්නේ මොහොත තුළමයි. එයාට මුකුත් වැරදිලා නැහැ. ඕම තමයි ඒ වර්තමානය තුළ පැවතෙන්නේ. දේශනාවට ඇතුළත් නොකරපු එකක්. දේශනාවට ඇතුළත් නොකරපු කාරණා අතරක් තියෙනවා. ඒක එකක් තමයි මේ කිව්වේ. දැන් කය දිහා බලන් ඉන්නකොට ඉතින් වර්තමානයේ තමයි සහනාසේ එතන කියන දේ තමයි පොඩ්ඩක් පැටලුනේ. පැටලලා ඒක අර හැමෝටම මේ ඒක ගැළපෙන විදිහට කියන නිසා අරක ටිකක් ඇඩ්ජස්ට් කරලා තියෙනවා. සමහර දේශනා ඉතින් මේ ලෝකෙට යනවනේ අපේ නංගන් නැති වුණත් ඒවා අහලා යම්කිසි කෙනෙකුට මනසට දුකක් සාංකාවක් කම්පාවක් ඇති වෙනවා නම් අපෙන් වෙන අකටයුත්තක් නේ ලෝක සත්‍යයට. ඒ නිසා මේක ලෝකෙට යනවා කියලා දැනගත්ත ධර්මදේශන ඔක්කොම අර ගැළපෙන විදිහට කියලා තියෙනවා. හැමෝටම මේක සුදුසු විදිහට කියලා තියෙනවා. කොහොමද වර්තමානයේ එහි ජනන් හරි නේ සංගය. සංගය වෙනුවෙන් කියනකොට අරකට අවුෙච්ච නැති ටිකක් ගැඹුරු ඒවා කියනවා. අරක තමයි කාරණාව. මේ ලෝකේ අතීත දේවල් කතා කරන්න පුළුවන්. අනාගත දේවල් කාසාව කණ්ඩක ඒවා කතා කරන්නත් පුළුවන්. හැබැයි ඉන්නේ වර්තමානයේ. ඇයි? කියන්නේ දැන්නේ. ඒ කියන්නේ දැන් කියන එකට 100 පිටවල අර ටික කියනවා. එතකොට ඒ ඔක්කොම වර්තමානයේ තමයි යවෙන්නේ. ඒක කියන්න මට කල්පයක් මදි කිව්වා. ඒක කියන්න කල්පයක් මදි කිව්වා. මගේ ගෝලේ. මං කල්පයක් මදි මමත් ඒක දන්නවා. මටත් කල්පේ මදි. නමුත් මේ ඉතන එකක් කියන්න මෙයාට මේ මේ ගෝලයාට. "තුවා ස්වාමිනී මේක මොකද්ද කියලා ආපු නිසා මට හිතුණා මේක මොකද්ද කියලා ඔබ වහන්සේ ආන්නේ දැනගන්න ඕන නිසා නේද? මමත් මේක මොකද්ද කියලා ඇහුවම මටත් ඒ දැනගැනීම අවශ්‍යතාවය ඇති වෙනවා. මේ ලෝකේ හැමතැනම පේන්නේ මොනවද, ඇහෙන්නේ මොනවද, දැනෙන්නේ මොනවද, ඇඟින්නේ මොනවද, සිතෙන්නේ මොකද්ද කියලා. මේ ලෝකේ මොකද්ද මොකද්ද කියලා අහලා අහලා තමයි මිනිස්සු සංසාරේ යන්නේ. අපට තියෙන්නේ මේවා මොනවද කියලා ආන්න නෙමෙයි, අවුෙන්න නැතුව ඉන්නවා. අපි ඒව වඩලා නැහැ. මේ ලෝකයේ දකින දකින දේවල් කුමක්ද කුමක්ද කියලා හොයන්න යනවා. ඒ නිසා ගොඩාක් දේවල් ඔළුවට එකතු වෙනවා. ඇයෙන දේවල් මොනවද කියලා ආන්න යනවා. ඒවා එකතු වෙනවා. දැනෙන දේවල් මොනවද කියලා දැනගන්න යනවා. ඒ නිසා එකතු වෙනවා. ගොඩාක් දේවල් ඉතන්න යනවා. ඒ නිසා අපි ඉතට කොටු වෙනවා. මේ ලෝකයේ මිනිස්සු ඉර වෙලා ඉන්නේ ඔන්න ඔතන. ඕක එකක් අරකින් කියලා කියනවා. මම ඒවා දැක්කම නේද? ඒ නිසා තමයි අග්‍ර කොටස දෙන්නේ යාට. එයා මගේ සීනියරිටියට ගරු කරන නමුත් එයා ඉන්නේ මට වඩා ඉහළ. කොළ කැලලකින් එයා දැක්කදී. මොකද්ද මේක මොකද්ද මේක කියලා හොයන නිසා නෙමෙයිද මේ ඔක්කොම වෙලා තින්නේ මිනිසුන්ට. එයා මගේ ළඟ සතියකට වඩා හිටියේ. ඔක්කොම ප්‍රත්‍යක්ෂ කළා. ඔක්කොම ප්‍රත්‍යක්ෂ කළා. දුන්නාම පාළේද? මේ වෙනකොටත් ඒ සුදුසුකම් ලැබලා ඉන්නේ. අධික ප්‍රඥාව. නාමයක් රූපයක් එල්ලුනොත් ඇති යාට. කය කීයක් කියන්න ඕනේද කියලා අනෝ ඒක තුලින් ඇති වෙන ධර්මතාවය. මොනවද කියන්න ඕනේ කියලා අනෝ. ඒ කියන්න ඕනේ කියලා කිව්වම ඒක තුලින් අරක කියනවා යා. චර ප්‍රඥාව. හැබැයි ආගේ ඒ ප්‍රඥාවේ අලංකාරයක් තියෙනවා. මේ ලෝකේ තමන් මොකවත් දන්නේ නැහැ. ලෝකේ ඉන්න හැමෝම මට වඩා දන්නවයි කියලා මොකවත් දැන් නැති කෙනාට වැඳලා උපස්ථාන කරන්න තරම් ශ්‍රේෂ්ඨයි. ඒක නිසා යාගේ ප්‍රඥාව දිලිසෙනවා. අර නිකන් උපදාපු නැති මණිකන් නෙමෙයි. ඒක උපදාපු මණිකන්. ඒක දිලිසෙනවා. ඒ තරම් මේ ගුණය අපයි. කවදාවත් මේ කිසිම කෙනෙක් සමච්චලයටපත් කරන්නේ ඒ Taman දන්න දේ තුලින් තවත් කෙනෙක් විඩාවටපත් කරන්නේ. මොනවාක්වත් එමයි ස්වාමිනී හරියටම හරි. ඒක එහෙම තමයි තියෙන්නේ ලෝකේ. පිළිගන්නවා. හැබැයි ඒ වගේ දේවල් ගොඩාක් මෙයා දන්නවා. ඒවා දාලා යාව විඩාවටපත් කරන්න. ඒ නිසා මේ ප්‍රඥාව පූජනීයයි.